තෙරුවන් සරණයි සියලු දෙනාටම සිතින් සිතනෙබේ සැනසෙන ලෝතෘශ්‍රී සද්ධර්මය මෙතැන් සිට පුරා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපහණය පොත සන්නිවේදනය කරන උතුම් මූදායකත්ව සධරම දේශනාවයි මෙලෙස්සින් ආරම්භ කරන්නට මේ සූදානම. සදරම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ දම් සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු ස්වර්ණදිසි පෙදෙස කොස්වත්ත නාවල පදිංචි රෝහිණී වික්‍රමරත්න මහත්මිය සහ වික්‍රමරත්න පවුලේ දූදරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිසයි උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයේ ගැන කටයුතු කරන්නේ. ඒ වගේම ශ්‍රී සම්බෝධි තරුණ බෞද්ධ සංගමේ සමාජිකත්වයේ දරන ස්වේච්ඡාවෙන් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සියලු වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඉතාමත් හිතවත් චතුර මහතා සහ රන්දුලා මහත්මියත් මේ උතුම් වූ අවස්ථාවට සහභාගී වෙනවා. ඉතින් ඔවුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් සද්ධර්ම දේශනාව පුරා පැයකට ආසන්න කාලයක් මෙතෙන් සිට ශ්‍රවණය කරන්නට. සමන්ත චක්කවාලීසු අත් අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ දං ධම්ම සවනේ කාලෝ අයං බදන්තා ධම්ම සවනේ කාලෝ අයං බදන්තා සද්ධම්ම සවනේ කාලෝ අයං බදන්තා සතු සතු සතු නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රාජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ සතු සතු නමෝ තස්ස භගවතෝ වරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං තීති සතු සතු සතු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත් රෝහිණී වික්‍රමරත්න මහත්මිය ප්‍රධාන කොටගත් කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනී කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණී කරන්නත් එසේ ධර්මශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූත් නිවැරදි වූත් මෙලව ජීවිතයක් තුළින් පරලෝව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පිනතුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන එකම දහනමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කම බව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට දැන් අපේ පින්නතුන්ගේ කාරණාව මනාව දන්නවා සක්දේව් මහරජාණන් වහන්සේටයි අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව මතක් කළේ දෙවිඳුනි මේ ලෝකයේ ඇති සියලුම දහණයන් පරාජයට පත් කරමින් දිනන එකම ධනමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. යම් කෙනෙක් ඒ මාහඟි කුසල කර්මයේ සිද්ධ කරගන්නවාද ඒ අය මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨම කුසල කර්මයේ සිද්ධ කරගන්න හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. මේ සසර කොයි තරම්නම් භයානකයිද? ඉමක් කොන තෙර පරතරක් නැති මේ සංසාර සාගරේ ඔබයි මමයි උපතකින් උපතට උපතකට සැරිසරසර සැරිසරසර හරියට ඇවිදගෙන යනවා මේකේ සීමාවක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්න අපට පුළුවන් කෙනෙකුට කැම වේලක් දන් දෙන්නේ. හැබැයි මේ කැම වේල ඒ මොහොතට විතරයි. අපට පුළුවන් කෙනෙකුට ඉඩම දෙන්න. හැබැයි ඒක ඒ මොහොතට විතරයි. හැබැයි අපිට කෙනෙකුට ධර්මයේ දානී කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? ඒක සංසාර සාගරයෙන් ඉතරට පත් වෙනකම්ම පිහිටෙනවා. අපේ පින්නතුන් හැමදෙනාම තමන්ට විතරක් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන මොහොතක මෙවන් වූ දුෂ්කර කාල වකවානුවක අපිට විතරක් බණහන්න පුළුවන් නමුත් අපි ශ්‍රවණය කරන ධර්මයේ තවත් මේ ලෝකේ ධර්මයට කැමති ධර්ම ශ්‍රවණී කරන්න කැමති බොහෝ පිරිසකට ධර්ම දානී කරන්න බෞද්ධ රූප වාහිනිය හරහා කටයුතු සංවිධානය කරගන්ට යෙදුණා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න අපට මහණෙනි මේ සංසාර සාගරේ හරි භයානකයි මේකෙන් එතරට පත් වෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් තනියම එතරටපත් වෙන්න එපා පුළුවන්කම තියෙනවනම් හැකියාව තියෙනවනම් තව එක්කෙනෙක්ව හරි මුදවන්නේ තව එක්කෙනෙක්ව හරි එක්කරගෙන යන්නේ එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ එහෙමනම් අද මෙවන් වූ දුෂ්කර කාල වකවානුවක නමුත් මේ මහා විශාල පින්කම අද සහ සංවිධානය කරගත්ත සත්පුරුෂයන්ගේ උදව් උපකාර සහිතෝම. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්න. දැහැත්වට්ටියක් දීල හර්යටම බණට ආරාධන කළුත්. ඒ අයට මහාකල් පාටකට අනිසංස ලැබෙනවා. හරියටම බණ ඇහුවොත් මහාකල්ප නමයකට අනිසංස ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කියල දුන්න විදිහටම බණහන්ඩෝනි. අපි මහාකල්ප අටකට නමයකට රැස්කරගන්න පින්කුසල් මේ පරලෝ ගිහින් ඉන්න අයට අනුමෝදන් කළා පුහාම ඒ අය පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ අය එක මහා කල්පයකට පින් අරගන්න බවත් නිර්මල වූ ධර්මයේ ලෝකයට දානය කරන දේශකයන් වහන්සේට සංසාර සාගරයෙන් ඊතරට පත්වන කම විපාකානිසංස ලැබෙන බවත් අපි බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙමනම් හරියටම බණහනව කීවහම මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. හැබැයි අපිට ඕන විදිහට අපි බණ ඇහුවේ. එහෙම නැතිනම් භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම මේ ශාසනය අපි ගමනක් ගියාද? අපිට ඕන විදිහට මේ ශාසනය ගමනක් යන්න පුළුවන්ද? අපිට ඕන විදිහට යන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ ආර්ය පරීක්ෂණය සිද්ධ කරලා අපිට මේ මාර්ගයේ දැනටමත් පෙන්වලා ඉවරයි. අපිට මේ මාර්ගයේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඉතිරි කළාද? නෑ අපට ඉතිරි කළේ නෑ. අපට පරීක්ෂණය කළා පරීක්ෂණය කළා පරීක්ෂණය කළා සොයාගෙන ඒ සොයාගත්ත මඟ අපට කියලා දුන්නා. එහෙනම් දැන් තියෙන්නේ අපට පාරත් හරිනම් ඇයි අපි බෙදිවල යන්නේ? වෙනත් වෙනත් පාරවල් වල යන්නේ. වෙනත් වෙනත් පාරවල් වල යන්නේ නැතුව කියා දුන්න මාර්ගයේම ගමන් කරන්න ඕනේ. බණහනුව කීවහම භාග්‍යවතුන් වහන්සේ අනීවරණ කියන සූත්‍රය කියලා දුන්නා. මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම බණහන්න ඕනි. මොකක්ද මේ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මහට උතුම් වූ මාර්ගය ඵලය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා. එහෙනම් මේ විදිහටම බණ අහමු. මේ සද්ධර්ම දේශනාව ඔබට මට ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිනතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්ත ගාථා රත්නයයි මං ඉහතදී සඳහන් කළේ. ධම්මපද පාළියේ ප්‍රකීර්ණක කියන වග්ගයේ තමයි මේ ගාථා රත්නය සඳහන් කරලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මං ඉහත සඳහන් කළ ගාථාරත්නයෙන් අපට කියල දෙනවා. ඉතා මද සැපයක් අතහැරීමෙන් මහත් වූ සැපයක් ලැබෙන්නේ නම් නුවන ඇති පුරුෂතෙම ඉතාම අල්ප වූ සැපය අතහැර මහත් වූ සැපය ලබාගන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපට කියන දෙනවා. ඉතාමත් මද සැපයක් අපට අතහරින්න පුළුවන්නන්. අනාගතයේ අපට ලැබෙන්ඩ තියෙනවනම් මහත් සැපයක්. අපි ඒක දන්නවනං අපි ඒක අවබෝධ කරගෙන තියෙනවන ඒක අපට තේරෙනවනං අපි මොකද කරන්න ඕනි පුංචී කියල හිතන සැපේ අපි අතහරින්ඩෝනි පුංචී කියන සැපේ අපි අතහැරියොත් අපට මහත් වූ සැපයක් අපට ලැබෙනවා. අපේ සමාජයේ හරි ලස්සන කියමනක් තියෙනවා. අපේ පින්නතුන් අතර නිතර නිතර අපි භාවිතා කරනවා. අපි පියවර ගණනාවක් ඉදිරියට තබාගෙන යන ගමන් අපට කරදර බාධක ප්‍රශ්න හිරිහැරෙනවා. එතකොට අපි ටිකක් නතර වෙනවා. සමහර වෙලාවට අපි මානසිකවත් කඩාගෙන වැටෙන්න පුළුවන්. භෞතිකවත් ආධ්‍යාත්මිකවත් ශක්තිමත් නැති ඒ කඩාගෙන වැටෙනවා. නමුත් ඇතැම් අය පුදුම වීරයක් අරගන්න අරගන්නවා. මම පියවර දෙක තුනක් නැවත පිටිපස්සට තියලා තවත් පියවර 10000 ගණනාවක් මං ඉදිරියට තබනවා. ඒකටයි මං නතර වුනේ. ආන් ඒකටයි මං වීරිය වඩන්නේ. ඒ නිසයි මං පියවර කීපයක් මං පිටිපස්සට තිබ්බේ. නැවත මම පීවර දහස් ගණනාවක් ඉදිරියට පීවර තියන්නයි මේ වීරිය වඩන්නේ කියලා අපි කල්පනා කරනවා. සුළු සැපයක් අතහැරපුවාම මහත් වූ සැපයක් අපට ලැබෙනවා. සුළු සැපේ කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මහත් වූ සැපේ කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්ණයෙන් ධර්මයේ දේශනා කළේ ගංගාරෝහණ පූජාව අවස්ථාවේදී. අප පින්නතුම් මීට කලින් අහල ඇති. අති දීර්ග විස්තරයක් සඳහන් කරනවා ඒ ගංගාරෝහණ පූජාව. ගංගාරෝහණ පූජාව වෙලාවෙදි දෙවියන් බ්‍රහ්මයින් නාගයින් මනුස්සයින් අපේ බුදුරජාණන් වහන්සේට සිද්ධ කළ අසීමිත සම්මා සම්බුද්ධ පූජාව පිළිබඳවයි මේ ගංගාරෝහණ පූජාවෙන් සඳහන් කරන්නේ. යමා මහ පෙළහැර පානකොට දේවාව රෝහණ පූජාව සිද්ධ කරනකොට ගංගා රෝහණ පූජාව සිද්ධ කරනකොට කෝටි ගණන් මිනිස්සුන් දෙවියන් බ්‍රහ්මයින් සංසාර සාගරයෙන් එතනට පත් වුණ. කෝටි ගණන් දෙවියන් පින්කම්ලට එකතු වුණා. හරි පුදුම ලස්සන පින්කම් රාශිය එකතු කරලා තමයි මේ පූජා ඒගොල්ලෝ කරගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේට දෙවියන් මිනිසුන් නාගීන් එකතු කළා එකතු වෙලා සිදු කළ මහ පූජාව පිළිබඳව මේ ගංගාරෝහණ පූජාව සඳහන් කරන්නේ. එච්චර මහ පූජාවක් ලබන්නේ උන්වහන්සේ සසරදි සිදු කළේ මොකක්ද කියන කාරණාව සාකච්ඡා කිරීම හරි වටිනවා. මොකද ඒ කාරණ අපි දැනගත්තොත් අපිටත් එච්චර විශාල මහ පින්කම් කරන්න පුළුහංකමක් ලැබෙනවා. අපට පින් කරන්න මුදල් ඕනි කියලා ගොඩක් අය හිතන්නේ. අපට සල්ලි ඕනි. එහෙමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි පින් කරන්න මුදල් මෝනේද? නෑ මුදල් මෝමනාවක් නෑ. අපට පින් කරන්න අවශ්‍ය කරන මොකක්දේ. හිතේ තියෙන ශ්‍රද්ධාව. අපේ බුදුරජාණන් වහන්සේ දේව මේ ගංගාරෝහණ පූජාවෙන් පස්සේ. අනන්ත ප්‍රමාණ ශ්‍රාවක සඟරුවනේ දම් සභා විඳන් හරියට සතුට වුණා. අනේ බුදුරජාණන් වහන්සේට මනුස්ස ලෝකේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා මෙච්චර පූජාවන් ලබන්නේ කොයි තරම් පින්කමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්න ඇද සසරේ එහෙම කියලා හිතලයි භික්ෂුන් වහන්සේලා ධම්සභාවේ කතිකා කළේ. බුදු පියාණන් වහන්සේ මෙතෙන්ට ආවයින් පස්සේ භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා. ස්වාමීනී පින්කම ලබන්න ඔබ වහන්සේ සසරදී කලේ මොනවද? අපට එක කියලා දෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි මම පෙර සසරේදී බුද්ධාංකුරෙක් විදිහට ඒ කියන්නේ බෝධිසත්ව ගුණෝපේත ධර්මතා පුරපුර ඉන්නේ. බුදු බව ලබා ගන්නේ. බෝධිසත්වයෙක් විදිහට ඉන්නකොට. තක්සලා නුවරේ සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ කාලේ මට පුතෙක් හිටියා. මගේ පුතාගේ නම සුසීම. වයස 16 එනකොට මගේ පුතා මල්ලඟට ඇවිල්ලා කිව්වා තාත්තේ මට ඉගෙන ගන්න ඕනේ. මට ත්‍රීවේදී ඉගෙන ගන්න ඕනේ. එතකොට තාත්තා පුතාට කතා කරලා කියනවා පුතේ එහෙමනම් මගේ යාළුවෙක් ඉන්නවා බරණැසේ. ඊටාම කල්යාණ මිත්‍රයයි. ඔහුට පුළුවන් ඔබට වේදය ඉගන්නන්න. ඔහු ළඟට ගිහින් කියන්නේ. මම තක්සලානුවර සංක සංක බ්‍රහ්මණතුමාගේ පුතා එහෙම කිව්හාම විශේෂයෙන් ඔබට ත්‍රීවේදයක් අධ්‍යාපනයක් ලැබලදී පුතා ගෙදරින් පිටත් වෙලා අම්ම තාත්තා වන්දනා කරලා බරණැස් නුවරට ගිහිල්ලා මේ කාරණාව බරණැස් නුවර ඉන්නේ මේ ගුරුතුමාට මතක් කළා. ඒ වෙලාවේ බොහෝ මාදරෙන් පිළි අරගන්නවා. මගේ යහළුවා සංක සංක බ්‍රාහ්මණතුමාගේ පුතාද මල්ලඟට විල්ල මගෙන් ශිල්ප සාත්‍රයගෙන ගන්නේ. මේක කොයි තරං වාසනාවක්දමට මේක කොයි තරම් භාග්‍යයක්දමට මගේම පුතා කියලා හිතල මං උගන්නනවා. එහෙම ශිල්ප සාත්‍රය උගන්නට පටන් ගන්න. සුබ නැකතකින් උගන්නට පටන් ගන්නවා. සඳහන් කරනවා මේ වේද සාත්‍රය ඉගෙන ගණ්ඩේ අවුරුදු දොළහක් යැනෝ කියලා. නම් හරීයට සංසාරයේ හරීයට පින්කරපු මහෞත්තමයෙක් තමයි මේ සුසීම කුමාරය කියන්නේ. කෞද මේ සුසීම කුමාරයා. සංසාරයේ හරියට පච්චේක සම්බෝධිය ලබාගණ්ඩේ පසේ බුදු සම්මා සම්බෝධී ලබාගණ්ඩේ පින් කරලයින්න උත්තමී. හැබැයි සංක බ්‍රාහ්මණතුමාවත් දන්නේ මගේ පුතා පච්චේක සම්බෝධිය ලබාගන්න පින් කරලා ඉන්න කියලවත් දන්නේ දන්නේ. හරිම පින්වන්තයි. සසරි හරියට අසංකෙ දෙකයි කල්ප ලක්ෂ එක පෙරුම්පුරල ඉන්නේ සම්බෝධී ලබා ගණ්ඩ. ඒ නිසා හරියට ප්‍රඥාව ප්‍රගුණ කරලා ඉන්නේ. සඳහන් කරනවා. අවුරුදු දොළහක් ඉගෙන ගණ්ඩෝන වේද සාත්‍රයේ ඉතාම කෙටිකාලයකින් මාස ගණනාවකින් ඉතාමත්ම කෙටිකාලයකින් මේ වේද සාත්‍රය ඉගෙනගෙන අවසං කරනවා කියලා. වේද සාත්‍රය ඉගෙනගෙන දවසක් කල්පනා කරනවා. මට මෙච්චර කාලයක් මේ ශාස්ත්‍රය බං ඉගෙන ගත්ත. දැන් ඒක අවසානය. එහෙමයි ගුරුතුමා මට කියන්නේ. ඒත් මට වේද ශාස්ත්‍රයේ මුල පේනවා. වේද ශාස්ත්‍රයේ මැදත් මට පේනවා. ඒත් මට වේද ශාස්ත්‍රයේ අග පේන්නේ නෑනේ. ගුරුතුමා ළඟට ගිහින් ඇහුවා. ගුරුතුමනි මට මේ වේද ශාස්ත්‍රයේ මුලත් මැදත් හොඳට පේනවා. ඒත් අග පේන්නේ නෑ. ඒ නිසා මට අග කියලා දෙන්න කියලා. ගුරුතුමා සඳහන් කරනවා පුතේ මම දන්නෙත් ඔය ටිකමයි. දන්න ටික ඔක්කොම මං ඉගෙන්නවා. දන්න ටික ඔක්කෝ මම කියල දුන්න. ඔතනින් එහා දෙයක් කියල දෙන්න පුතේ මට තේරෙන්නේ නේ. මන් දන්නේ නේ. සුසීම කුමාරය සඳහන් කරනවා ගුරුතුමනි. මට මේ වේද ශාස්ත්‍රයේ පරතරටම ඉගෙන ගන්න ඕනේ. එහෙම උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්නවද? ඔව් පුතේ. මට ඒ එළඟට යන්න පාර කියල දෙන්න පුළුවන්ද. හාපුතේ පාර කියල දෙනවා. කාළඟට යන්නද මේ පාර කියල දෙන්නේ. කෞද මේ ගුරුවරු පසේ බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න තැනට යන්ඩයි මේ පාර කියන්නේ. ඒනං එතනින් සඳහන් කරනවා. මේ බුද්ධෝත් පාද කාලයක් එහෙම නෙවෙයි. දිව්‍යම වූ නාගයින් නා රජ්ජුරුවන්ට බලාගෙනින්ට බෑ. අපේ බුදුරජාණන් වහන්සේව මෙච්චර උපස්ථානවලට ලක් කරනවා. මෙච්චර පූජාවන් වලට ලක් කරනවා. කෝටි ගණන් දිවරාජීන් වහන්සේලා බ්‍රහ්මරාජීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා. සක්කොළවල් 10000ක තරම් දිවරාජීන් වහන්සේලා උපස්ථාන කරනවා. මේක නාරජවරුන්ට දරන්න බෑ. ඒ නිසා ගඟ පත්ලෙන් ඇවිල්ලා රත්තරන්ම වූ මාණික්‍යමය වූ රිදීවන් වූ නැව් නිර්මාණය කරලා ඒ නැව් වලින් අපේ බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වනවා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා ඒ නැව්වල සියලුම නැව් 500ක් තුලේ මගේ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් මං වගේම තවත් බුදුරජාණන් වහන්සේලා 500 නමක් මැවිල මේ මේ නැව්වල තියෙන සකසා තිබෙන ආසනවල වාඩි වෙත්වා කියලා අදිෂ්ඨාන කළා. එහෙම භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපුවාම එදා බුදුරජාණන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහ ධාතුව ඒ විදිහටම නිර්මාණය වෙලා ඒ විදිහට මේ නැව් 500 අපේ බුදු පියාණන් වහන්සේ අසුන් අරගත්තා. අසුන් අරගත්තාම පාද ළඟ දිව්‍යමය වූ නාගයින් බුදු පියාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ හිටිය කියලා සඳහන් කරනවා. පංච වර්ණ මල් නිර්මාණය කළා. කවුද මේ? නාරජවරුන්. නාග ලෝකෙට වඩම්මගෙන බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. රැයක් එළි වෙනකම් බණ ඇහුවා. එහෙම බණ අහලා උදේ දවල් දාන පූජා කළා. එහෙම පූජා කළා නැවත manuss ලෝකෙට වඩම්මන්නේ. බිම්බිසාර මහරජුරු එතනින් එහා ලිච්ඡවීන්ට වඩා පූජාවන් කරලා අපේ භාග්‍යතුන් වහන්සේ පිළි අරගන්නවා. මේ පූජාව අති දීර්ඝයි කියලා සඳහන් කළේ ආන් ඒ නිසයි. අපේ බිම්බිසාර මහරජුරු යදුන් 8ක් කීවහම යදුන් පහක්ම තියෙනවා ගංගා යුර ළඟට. ඒ යදුන් පහක් තුරටම සඳහන් කරනවා යොදුනෙන් යොදුනේ බොදු පියාණන් වහන්සේ පිළි අරගන්නේ වෙහෙරක් විහාරයක් නිර්මාණය කරා කියලා. යොදුනෙන් යොදුනේ අපට මේවා හිතන්ඩවත් පුළුහන්ද ආංකයි සඳහන් කරන්නේ මේ සියලුම දෙනා එදා බුදුරජාණන් වහන්සේ සරණ ගියාවම් පස්සේ දැනගත්තා අපි කරන පින්කම්බල විපාක කොයි තරම්ද පුංචිම සැපයක් අපි විඳින්නේ ඒ සැපේ අපි ආයෝජනයක් කරන්න ඕනේ ඒ ඒ සැපේ අපි ආයෝජන පුරා බුද්ධ ශාසනය විතරමයි. අපිට වෙන ආගමක මේ ආයෝජනය කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි අපට ඒක විපාක දෙන්නේ අපි පවක් කරගත්තා වගේ. ඇයි එහෙම සඳහන් කළේ? එතකොට මේ සඳහන් කරන්නේ අනිකුත් ආගම් වලට දන් දෙන්න එපා කියලාද? නෑ ඒක නෙවෙයි මේ කියන්නේ. මොකද වෙනත් ශාසනයක අපි හිතමුකෝ අපේ ශාසනයේත් බණ කියනවා වගේම ඒගොල්ලොන්ගේ ශාසනවලත් බණ කියවෙනවා. එතකොට නිර්මල වූ ධර්මී ලෝකයට දානය කරනකොට ලැබෙන පින්පල විපාක අනන්තයි. හැබැයි අපි වෙනත් ආගමක මිත්‍යා දෘෂ්ටියක් ලෝකයට දානය කරන්න නම් වෙහිසින්නේ. ඒ ලැබෙන පව් අනන්තයි. මොකද මොකද ඒ යහන වාරයක් වාරයක් ගානේ මිත්‍යා දෘෂ්ටිගතයේ හරියට බිහි වෙන නිසා. ඒකයි සඳහන් කරන්නේ අපේ ශාසනයේ නමුත් ධර්මයක් දානය කරනකොට නිර්මල වූ පර්‍යාප්තියම දානය කරන්න ඕනේ. නිර්මල වූ ධර්මයේම දානය කරන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම කරන්න ඕනේ. එහෙනම් අපේ පින්නතුන් හිතන්නේ අති විශාල මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් අපේ පින්නතුන්. මේ ශාසනියත් ලැබලා මේ ජීවිතේ අනන්ත සැප විඳලත් ඇති දුක් විඳලත් ඇති අපේ පින්නතුන් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙතන ඉඳලා දැන් සැපයක් විඳිනවා. එතකොට අපේ පින්නතුන් හිතන්නේ මීට වඩා සැපයක් අපිට විඳින්නේ නැද්ද? තියෙන මීට වඩා සැපයක් අපට විඳින්න තියෙනවා. ඒ සැපේ ලබන්න නම් අපි ආයෝජනය කරන්න ඕන. එහෙනම් පුංචිම සැපේ අතහරින්න ඕනි. උදාහරණයක් කිව්වොත් පුංචිම බත් පිඟානක් අතහැරියොත් අපට අනාගත ජීවිතයේ ගණනාවකට බත් පිඟන් කීයක් නම් හම්බ වෙයිද? අජාසත් මහරජතුමා දේවදත්ත ස්වාමීන් වහන්සේට විහාරයක් හදලා තුන් වතාවක්ම දේවදත්ත ස්වාමීන් වහන්සේව බලන්න දවසට යනවා. ඒ විතරක් නෙවෙයි උදේ දවල් පූජ කරන දානේ කොයි තරම් විශාලයිද එකවර 5000ක් දෙනකොට අනුභව කරන්න පුළුවන් උදේ දාන විතර. එතකොට කොයි තරම් විශාල දානයක් පූජා කරනවද? අපේ පින්තුන් හිතනවද දේවදත්ත ස්වාමින් වහන්සේත් පින්වන්ත නැහැ කියලා? දේවදත්ත ස්වාමින් වහන්සේත් පින්වන්තයි. සසරදී සිදු වුණ අඩුපාඩු නිසා මේ වෙනකොටත් අන්තර කල්ප එකක් නිරේ පැහිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා අනාගතේ සට්ටිස්සර කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා සසරින් මිදෙනවා. විජිත සේන කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා අපේ ශාසනයේ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවකයෙක් වුණ අජාසත් මහරජුරුවෝ සසර දනව නිමල දානවා. හැබැයි ඔබ මම මේ ආයෝජනය කරලත් අපි දන්නේ නෑ. ඇයි මම මේව කරන්නේ? ඇතැමයි බොහෝ විට අපිට පේනව දන් දෙනවා. බණත් අහනවා. සිල් රකින්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අපි සිල් රකින්නේ කියලා. යෝනිසෝ මනසිකාරියත් නේ. යෝනිසෝ මනසිකාරිය කියන්නේ බොහොම කෙටියෙන් සඳහන් කළොත් නැවත පිටුපස්සේ හැරිලා තමන් කරපු පින්කම් ගැන හිත හිත හිත හිත සතුටු වෙනවා. එහෙමවත් අපි කරනවද? නෑ අපි වැඩිපුරම හිතන්නේ අයියෝ අපරාධය දා මට වුණ දේ. මං ගහගත්තා. මං බැනගත්තා. මං චෝදනා කළා. මගේ හිතේ රාගය ඇති වුණා. මගේ හිතේ දේශය ඇති වුණා. මම මෝඩ වුණා. ওই දේවල් ගැන හිත හිත අපි දුක් වෙනවා. හැබැයි අපි හිතනවාද අනේ එදා මගේ ජීවිතේ කොයි තරම් වටිනා කියන කටයුත්තක්ද මං කළේ. මෙහෙම පිංකමක් නොය මං කළේ. එහෙම අපි හිතනවාද? එහෙම අපි කල්පනා කරන්නේ. ඒකටවත් අපිට ප්‍රඥාවනේ. ප්‍රඥාව නැතිද? එහෙම නැතිනම් ඕමනාවක් නැතිද? ප්‍රඥාව ඕන තරම් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපට ඕමනාවක් නැතිකම. ඒ නිසා මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රතිඵල නෙලා ගන්න උත්සාහ කරන්න. ධර්මයේ සඳහන් කරලා තියෙනවා අපේ එක මහරහතන් වහන්සේ නම. කුද්දක නිකායේ තමයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. නලකුටි දායක මහරහතන් වහන්සේ මොනව පූජ කරලා දුන් වහන්සේ සංසාරයෙන් ඉදිරියටපත් උනේ. නලකුටි දායක බටවලින් හදාපු කුටියක් බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරලා සසරින් ඈතරටපත් වෙනකම් ඒ විපාකයේ පිහිටුණා. තවත් සඳහන් කරලා තියෙනවා අපේ ශාසනය ඈතරටපත් වුණ තවත් එක මහරහතන් වහන්සේ නම. කිඹුලෙක් වෙලා උප්පත්ති ලැබලා සසරේ සිද්ධ කරගත් අඩුපාඩු නිසා බුදුරජාණන් වහන්සේ නම පුස්ස බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරලා මේ ගම් ඉවුරට එනවා යහපැත්ති ගංයවර තරණය කරන්න. සඳහන් කරනවා මම එදා ගොදුරු හොයන්න ගංයවුරට අයියාවේ. මම දැක්කා ප්‍රස්මී ජහලාවන් විහිදුව විහිදුව දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව අසීති අනුවෙන්ජිනියන්ගෙන් යුක්තව ලෝතුරා බුදුපියාණන් වහන්සේ මහත් වූ කරුණාබර දෑසින් මේ ගංයුර වැඩඉන්නවා. බඩිගින්න තිබුණා හැබැයි බඩිගින්නට වඩා මට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනා. ඇතැම් අය එහෙම කියන්නේ පින්කම් කරලා ඉවරනම අපි ගිහින් අහනවා බඩගිනි නැද්ද කියලා. එතකොට කියනවා දැන් නම් මට බඩගින්නක් නෑ. ඇයි ඒ? මොකද පින්කම නිසා මං සතුටු වුණා. එතකොට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියපුවම බඩගින්නක් නැතුව යනවා. මොකද මගේ හිත හැදිලා ඉන්නේ. එහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා ස්වාමීනි මගේ පිටකොන්ද උඩට සිරිපා මණ්ඩලේ තියන්ඩ මං ඔබ වහන්සේව මේ ගංගාවෙන් එතරට පත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරලා පාද මණ්ඩලයේ තබාපුහම ඉදිරිට පත් කරනවා. එදා බුදුරජාණන් වහන්සේ ඉතරුණ හම් මතක් කරනවා. ඔබ තව නොබෝ කාලයකින් සසර නිවලදානවා කියලා. ඒ වච්චනය අහගෙන ඉඳලා. හරියට හෙට ලබන්ඩ තව කල්ප ගණනාවකින් ලබන්ඩ තියෙන නිවන අද ලැබුවා වගේ මේ දැන් ලැබුවා වගේ සතුට වේවි සතුට වේවි ඉඳලා හරියට සසරේදී අනන්ත අප්‍රමාණ සැප සම්පත් ඉඳලා අපේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ සසර ගමන නිවල දැම්ම කියලා සඳහන් කරනවා. පුංචිම පුංචි දෙයක් කරලා මහත් වූ සැපයක් ලැබුවා. අපිට පුළුවන් නම් කරාඹු දෙකක් දීලා කරාඹු කෝටි ගණක් ලබන්නේ. කොයිතරම් අපි කැමති වෙයිද? එහෙම හිතන්නේ. හැබැයි කරාඹු දෙක මේකටම අපි ඇලිලා හිටියොත් එහෙම අපිට අය නැවත කරඹු හම්බ වෙයිද? කරඹු තියා ලැබෙන්න තියෙන මොනවත් නැතු වෙනවා. ලැබෙන්න තියෙන දේවලුත් අපිට නැතු වෙනවා. ඇයි? මොකද අපි තණ්හාව ප්‍රගුණ කරලා අතහැරීම නෙවෙයි තණ්හාවයි ප්‍රගුණ කරන්නේ. අපි පිණිතුන් හිතන්නේ කොඩියක් පූජා කරපුවාම අකනිටා බඹලෝ දක්වාම ශේසක් නෙකුණ කිවලා කියලායි සඳහන් කළේ. අපි පිණිතුන්ට බැයිද කොඩි පූජාවක් කරන්නේ? හිතලා බලන්නේ. එතකට කුඩයක් කරගෙන මහාසයකට එල්ලන්ඩ බැරිද. ප්‍රදක්ෂිනා කරලා තුන් වතාවක් වන්දනා කරන්න වෙයිද. මල් පූජ කරගණඩ වෙයිද. මෙ ඔක්කොමට කරන්න පුළුවන්. ඒත් අපි ඒත් අපි කම්මැලි වෙලා. සක්කලොවල් කෝටි ලක්ෂයකට තියෙන එකම මහසයයි රොන්නලි මහසයයි. සක්කලවල් කෙරෝලින්දල මහසය දකිින්ට නිදීවරු. අපිට මේ අපිට මේ කිලෝමීට දෙසී ගානක් දුර වෙලත් අපි ඒක වන්දනා කරගණ්ඩියන්නේ නෑ. අපට පැදගුණු කරගන්න බෑ. එක පෝයකටවත් මාසකට එකවතාවක්වත් මගේ පියාණන් වහන්සේ දකින්න යනවා කියලා අපිට දකින්න යන්න පුළුවන්. අපි ඇහුවොත් කියනවා අපිට හරියට වැඩ. අපි කොහෙද ওই වන්දනා කරගන්න යන්නේ? එහෙමයි අපි අහන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ දුක් විඳිනවට කැමති වුණාද? නෑ දුක් විඳිනවට කැමති වුණේ නෑ. එහෙමනම් කරන්න බැරි දෙයක් දේශනා කළාද? නේ කරන්න පුළුවන් දේවල්මයි දේශනා කළා තියෙන්නේ. බෑ කියලා දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. බෑ කියන්නේ කම්මැලියන්ගේ වචනයයි. ඔබයි මමයි කම්මැලියෝද? මේ සසර ගමන නිවල දාන්න manuss ලෝකයට ආවේ. කම්මැලිකම් ප්‍රගුණ කරන්න දෙයි. නෑ හරියට පින් කරගන්න. හරියට සිල් රැකගන්න. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි අදට ධර්ම දේශනාව අවසන් කරමු. මේ ගාථාව ආශ්‍රයෙන් ධර්ම සාගරයක් අපට සාකච්ඡා කරන්න කරුණු තියෙනවා. අපේ පින්නතුනුත් ජීවිතේ ප්‍රගුණ පුරුදු පුහුණු කරන්නේ පුංචිම දෙයක් අතහැරලා මහත් වූ ලාභයක් ලබා ගන්නේ අපි හැමෝම කැමතියි. රුපියල් 20ක් වීදම් කළොත් රුපියල් 100ක් ලබන්න අපි හැමෝම කැමතියි. ඊටත් වඩා ලැබෙනවනම් ඒකටත් බොහොම කැමතියි. එහෙනම් ඒක පුරුදු පුහුණු කරන්න ජීවිතේ පටන් ගන්න. මේ ජීවිතයේ අලුතින් පටන් ගන්න ඕන කාලයක් අපට උදාපත් වෙලා. ජීවිතේ කොයිතරම් වැරදි කරන්න ඇද්ද? කොයිතරම් පව් කරන්න ඇද්ද? නමුත් බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා කරන්නේ නැද්ද? අනුකම්පා කරනවා. හැබැයි අනුකම්පා කරන්නේ අපි අපි හැදෙනවා නම් විතරයි. එහෙමනම් අපට හැදෙන්න කාලයක් තියෙනවා. රත්නත්‍රේ සරණ යන්නත් කාලය තියෙනවා. පින් කරන්නත් අවස්ථාව තියෙනවා. ක්ෂණ සම්පත්තියනොත් අපි ප්‍රයෝජනෙට ගන්නවා. එහෙමනම් හිතන්න ඔබේ මගේ සසර ගමන එච්චර දුර එච්චර දුරද? එච්චර දුර නෑ. හැබැයි දුර නෑ කියලා නිවන අපි ළඟට එනකන් ඉඳලා හරියනවද? නෑ. නිවන කවදක්වත් අපි ළඟට එනවද? නෑ. හැබැයි අපි නිවන් හොයාගෙන යන්න ඕනේ. එමනම් නිවන් හොයන්න නම් නිවන නිකන් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් පාරමී පුරන්න ඕනේ. බත් පිඟානක් අපේ අතර නිකන් හම්බ වෙන්නේ නෑ. ඒ බත ඊබේ මැවිලා ඉන්නෙත් නෑ. ඒක දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මහන්සි වෙලා උයන්න ඕනේ. ඊට පස්සේ අපේ අතට එන්නේ. ඒ වගේ වෙහෙස මහන්සි වෙලා නිවන් හදාගන්න සූදානම් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වය නොම්බර 65 ඒ ස්වර්ණදිසි පෙදෙස කොස්වත්ත නාවල ලිපිනෙහි පදිංචි රෝහිණී වික්‍රමරත්න පින්වත් මහත්මිය සහ වික්‍රමරත්න පවුලේ දරුවන් මොනුබුරන් මිනිබිරියන් ඥාතිවරුන් ඇසුළු ඇතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිස විසින් උතුම් වූ අරමුණ මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් වනට යෙදුන ලීලාවතී සේදර පින්වත් මහත්මියට පින් අනුමෝදන් කිරීමටත් සැන්ටින් වික්‍රමරත්න මහත්මාණන්ට පින් පැමිණවීමත් චිත්‍රසේන වික්‍රමරත්න ආනන්ද වසන්ත නානක් නානායක්කාර දීපල් රත්නායක මයිකල් සෝලංග ආරච්චි දයානන්ද නානායක්කාර පින්වත් මහත්ම මහත්මීන් ඇතුළු වර්ග પરම්පරා යනුගත සංසාරගත ඥාතීන්ට මේ සියලුම පින්දහම් අනුමෝදන් වී ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම ළඟා කරගනිත්වා කියන මහත් වූ ප්‍රාර්ථනාවෙන් පින් පමුණුවනවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. චතුර පුතණුවන් රන්දුලා දුවනිය, මනෝරි දුවනිය, රුවන් පුතණුවන් විහස් මුණුබුරාණන් සහ පැමිණ සම්බන්ධ වූ සියලෝම ඥාති මිත්‍රාදීන්ටත් සත්පුරුෂ කල්යාණ මිත්‍රාදීන්ටත් හැම දිනාටමත් රට පුරා ලෝකේ පුරා සිටින සියලුම දෙනාටමත් රත්නත්‍රි ආශිර්වාදයේ නිරන්තරයෙන්ම උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍යජාලේ නිර්මාතෘ අවසරයි පූජනීය දරණාගම කුසලධම්ම මහින්පාණන් වහන්සේටත් වත්මන් අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සංසාරගත මියගිය සියලෝම ඥාතීන්ද ත්‍රිවිධ හමුදාවද පොලිසියද රණවිරුවන්ද මේ පින් අනුමෝදන් වේවා. සියලෝම දෙනා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසේවා කියලා මහත්තුරු ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ දිනවල මුළු මහත් ලෝකේ පුරාම පැතිරී යන කොරෝනා වසංගතව දුරින් මුළු මහත් වූ ලෝක ධාතුවම සුවපත් වේවා කියලා විශේෂ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. දේශකයන් වහන්සේටද පින් පමුණුවනවා. දේශකයන් වහන්සේට පැමිණ වූ පින් දහම් මා පැවිදි භූමිට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්නතුන් වහන්සේ ඇතුළු පූජනීය මහ සංගරුණටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් පමුණවනවා. මේ පින්නතුන්ට මේ සත්පුරුෂ වූ මග කියා දුන් හැම දිනාටමත් මේ සද්ධර්ම දේශනා මේ පින්කම මේ අවස්ථාවේදී සහ සංවිධානය කරගෙන සිද්ධ කරගන්න උපකාර කරන්ට යෙදුන බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලයේ වැඩ කරන චතුර මහත්මාණන් ඇතුළු රන්දුලා දුවණිය ඇතුළු සියලුම දෙනාට මේ සියලුම පින්දහම් විශේෂයෙන්ම අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජයන් වහන්සේලාටද දිව්‍ය රාජයන් වහන්සේලාටද මෙපින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. සද්ධර්ම ශ්‍රවණී කළ ඔබ සියලුම දෙනාටමත් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දුන් රෝහිණී වික්‍රමරත්න පින්වත් මහත්මිය තුළු හැම දිනාටමත් රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මම් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ ධර්ම දානමේ කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බෞටම පත්වේවා කියන ප්‍රාර්ථනා කරගනිමු. ආකා සට්හාච්ච බුම්මට්හා දීවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝ දිත්වා චිරන්රක්කන්තු මං පරංති. දේවෝ වස්සතු කාලීන සත්‍ය සම්පත්ති හෝතුචේ පීතෝ භවතුලෝකෝචේ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 සදරම දේශනාවේ දායකත්වයේ රූපින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිශුකාර පූජා කරන්ට ආරාධනා කරමින් අපි උතුම් මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු සාදු සාදු සාදු